සුදේශීය සේවයට යොබ සවන්නේ මා සිටින්නේ දැන් පෙරවරු 8යි විනාඩි 4යි. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ දකුණු තලංගම මයුරපාද පිරිවෙන් මහා විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම සූරි ආචාර්ය පූජ්‍යපාද වලේගොඩ ගුණසිරි නායක ස්වාමින් වහන්සේ මෙම වර්ෂයේ වෙසක් පුරපසළොස්වක පොහෝ දිනට යෙදෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ශාන්තියට අපි පිළිවෙතින් පෙළ ගැසෙමු.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 කරන්නයි දැන් මේ සූදානමින් සිටින්නේ. ධර්මදේශනාවක් පවත්වන අවස්ථාවේදී ධර්මදේශකයන් වහන්සේලාගේ සිරිතක් තියෙනවා බණහන පින්නතුන්ට බණහන පිළිවෙල පිළිබඳව මුලින් පොඩි අනුශාසනාවක් මතක් කිරීමක් සිද්ධ කිරීම. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන පින්නතුන් නිරන්තරයෙන්ම බණ අහන නිසා බණ ඇසීමේ පිළිවෙල ගැන දැනීමක් අවබෝධයක් සාමාන්‍යයෙන් කාටත් වගේ තියෙනවා. දේශනාවේ සඳහන් වෙලා තියෙනවා ඕනම ස්ථානයක ධර්ම දේශනාවක් පවත්වන්න ගියාම බණහන්ඳ එන අය අතරත කණ්ඩායම් තුනකට අයිති අය ඉන්නවා කියලා බණහන්ඳ. බණහන පිළිවෙල අනුව. ඒ කණ්ඩායම් තුනෙන් පළවෙනි කණ්ඩායම තමයි උච්ඡංග පඤ්ඤ කණ්ඩායම. 100ක් අමාරක් 200ක් 500ක් කියලා අපි හිතමුකෝ බණහන් දාපු පිරිස මේ පිරිස අතරින් බණහන පිළිවෙල අනුව තමයි මේ කණ්ඩායම් තුනක් වෙන් කරලා තියෙන්නේ. උච්ඡංග පඤ්ඤ කණ්ඩායමට අයිති අය බණහන්නේ කොහොමද කියලා කියනවා නම් දවයේ පින්නතුන් වගේ ඔය බොහොමත්ම නිහතමානීව බිම වාඩි වෙලා බණ අහගෙන ඉන්නවා. දැන් ওই බණ අහන වාඩිලා ඉන්න ගමන් Tamanගේ ඔඩොක්කුවේ මොකක් හරි දෙයක් තියාගෙන ඉන්නවා. සමහරට Tamanගේ ඇහි පණ දෙන කණ්ණාඩියේ කොපුව වෙන්න පුළුවන්. වෙන දෙයක් වෙන්න පුළුවන්. ඔඩොක්කුවේ තියාගෙන ඉන්න ගමන් බණ අහනවා. බණ අවසන් වෙනවත් එකම එයා එකපාරට නැගිටිනවා නැගිටිනකොටම රොඩෝක්වේ තියෙන දේ බිම වැටෙනවා. දන්නේම නැතුව. ආන්නේ වාගේ ඔය බණහන අයගෙන් උච්ඡංග පඤ්ඤ ක්‍රමයට බණහන වගේ කියන්නේ බණ අහගෙන ඉඳලා නැගිටිනකොට අහපු බණ තේරම බිම වැටෙනවා වගේ කිසියම් දෙයක් මතකයක් නැතුව බණහන කට්ටිය තමයි ඒ කියන්නේ. එතකොට ඒ විදිහෙන් බණහලා ප්‍රයෝජනයක් නැහැ. ඒ උච්චංග පඤ්ඤ කණ්ඩායම. බණහඬ එන අය අතරින් තව කණ්ඩායමක් ඉන්නවා. ඒ අයට කියනවා අවකුජ්ජ පඤ්ඤ කණ්ඩායම කියලා. අවකුජ්ජ පඤ්ඤ කියලා කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් කල්පනා කරලා බලමු. කලගෙඩියක් අරන් යනවා ලිඳක් ළඟට වතුර ගේන්න. දැන් මේ කලගෙඩිය අරන් ගියේ කෙනා කලගෙඩිය ලිඳට අරන් ගිහිල්ලා කලගෙඩිය මුලින් අතර හරවලා මේකට ගැලුම් ගානක් වතුර වක් කරනවා කලගෙඩියට. පින්නතනේ එක වතුර බින්දුවක්වත් කලගෙඩිය ඇතුළට යනවද? යන්නේ නැහැ. ඇයි? කලගෙඩිය මුලින් අතර හරවලයි වතුර වක් කරන්නේ. ඒ වාගේ බනහන්ඳ එන අය අතරින් සමහර කට්ටිය ඉන්නවා අහන ධර්මයේ ගැන අවධානයක් නැහැ. කලගෙඩිය මුලින් අතර හරවල වතුරයක් කරන එක බින්දුවක්වත් කලගෙඩිය ඇතුළට යන්නේ නැහැ යන්නේ නැහැ වගේ කොයිතරම් වේලාවක් බණ ඇහුවත් අවධානයක් යොමු කරන්නේ නැතුව බණ ඇහුවොත් ඒ ධර්මයේ කිසිම දෙයක් Tamange හිතට ඇතුල් වෙන්නේ නැහැ. ඒ තමයි අවකුජ්ජ පඤ්ඤ කියන ක්‍රමයට බණහනයි. ඒ තාලෙන් බණහල ඇති වැඩකුත් නැහැ. ඒතොර අහන කෙනාට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඊටාත්ම හොඳට බණහන එක්කෙනා ධර්මයේ සඳහන් කරලා තියෙනවා පුතුපඤ්ඤ කියලා. එයා තමයි හොඳම බණහන එක්කෙනා. දැන් ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනා පවත්වනකොට සාමාන්‍යයෙන් උඩින් පල්ලෙන් ආවට ගියාට එහෙම මෙහෙම බණ කියන්නේ ධර්ම දේශනා කරන පිළිවෙලක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ කොහොමද? ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්‍යං සබ්බංජනං කේවල පරිපූර්ණං බ්‍රහ්මචරියම් පකාසේති ධර්මයේ සඳහන් වෙලා ඉන්නේ බුදුහාඳුර බණ කියාපු තාය කොහොමද බණ කියන්නේ ආදි කල්යාණං ධර්ම දේශනාව ආරම්භයේදී බොහෝමත්ම යහපත්ව බොහෝමත්ම හොඳට ගැළපෙන විදියට උපමා උදාහරණ කරුණු කාරණා සහිතව ධර්ම දේශනාව ආරම්භ කරනවා ආරම්භ කළ ධර්ම දේශනාව දේශනා කරන් යද්දී මැදක් වෙනකොටත් ඒ ධර්ම දේශනාව ඉතාමත්ම යහපත් මුලමැද අග ගලප්පලා හොඳින් දේශනා කරනවා. මධ්‍යේ කල්යාණං කිව්වේ ඒකයි. පරිෝසాన කල්යාණං කිය ධර්ම දේශන අවසන් කරනකොටත් ඒ ධර්ම දේශනා මුලින් පටන් ගත්තා වගේ මැදින් දේශනා කරන් ගියා වගේ අවසාන කොටසත් ඉතාමත් හොඳට පැහැදිලිව ධර්මයේ දේශනා කරනවා. ඒතර මුල මැද අග කියන අවස්ථා තුනේම යහපත්. ඒ කියන්නේ මුල කොටස මැදට ගැලපෙන්නත්, මැද කොටස අගට ගැලපෙන්නත්, අග කොටස මැදට ගැලපෙන්නත්, මැද කොටස මුදල මුලට ගැලපෙන්නත් අග මුල ඇතුව කරුණු කාරණා පැහැදිලිව निරවුල්ව ඊටමත් මොහොතින් තමයි ස්වාමින් වහන්සේ නමක් ධර්ම දේශනාව පවත්වන්නේ. අන්නේම ධර්ම දේශනාව පවත්වන වෙලාවට අහගෙන ඉන්න පින්නතාට අගෙන කොටසට ඊටමත් මොහොතින් අවබෝධ වෙනවා. මැද කොටසත් ඒ වාගේම හොඳින් අවධානයෙන් අහංග තේරුම් ගන්න. අවසන් කොටසත් ඒ වගේම පැහැදිලිව හොඳට අහන් ඉන්න. ඒතර මුල මැද අග අවස්ථා තුනම හොඳට අහගෙන ඉඳලා හිතේ ධාරණය කරලා නිර්වුල්ව තේරුම් අරගෙන ඒ බණ මතක තියාගන්නවා නම් ඒ දේශනා කර ධර්ම කණුවන තමන්ගේ ජීවිතය සකස් කර ගන්නවා නම් ආන්නේ පුජ්‍යලයා තමයි හොඳටම බණහන එක්කෙනා. ඒ කවුද? පුතු පඤ්ඤ කෙනෙක් කෙනා. ඒ නිසා අද මේ ධර්ම දේශනාව ආරම්භයේදීම මම කැමැති ලංකාව පුරාමත් මේ ගුවන් විදුලියෙන් ලෝකේ බොහෝ රටවල් වලත් මේ ධර්ම දේශනාව අහගින්න අවස්ථාවේදී මින් මතුවට කවදා හෝ දවසක ආයත් පාරක් බණහන වෙලාවක වුණත් මේ දේශනාවෙන් සඳහන් වෙන අවස්ථ හැටියට පුතුපඤ්ඤ කියන ක්‍රමෙට හැමදාම බණහඬ පුරුදු වෙන්නේ කියලා විශේෂයෙන් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒතර අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ 2600 සම්බුද්ධ ජයන්තිය නිමිති කරගෙන. දැන් කවුරුත් දන්නවා 2011 මේ අවුරුද්ද ලබන්න කලින් ඉඳලම ගරු ජනාධිපතිතුමාගේ විශේෂ උපදේශ ඇතුව රජයේ විසින් ප්‍රකාශයට පත් කළ මේ අවුරුද්ද 2600 සම්බුද්ධ ජයන්ති වර්ෂය කියලා. දැන් මේක මෙහෙම නම් කරාලා සමහර පින්නතුන්ට මේ ගැන අවබෝධයක් නැහැ මොකද්ද මේ 2600 සම්බුද්ධ ජයන්ති කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයට සම්බන්ධව වර්ෂ දෙකක් තියෙනවා. එකක් තමයි බුද්ධ වර්ෂය. දැන් මේ ගත වෙන්නේ 2554 වෙනි බුද්ධ වර්ෂය. දැන් බුද්ධ වර්ෂයේ ගණන් හදලා තියෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපු දවසේ ඉඳලා තමයි බුද්ධ වර්ෂයේ ගණන් හදලා තියෙන්නේ. පිරිනුවන් පාපු දවසේ ඉඳලා. ඒතර පිරිනුවන් පාපු දවසේ ඉඳලා 1 2 3 කියලා ගණන් හදාගෙන එනකොට එනකොට දැන් මේ වෙන විට 2558. දැන් 2011 වෙසක් පොයේ දවසට තමයි 2555 සම්පූර්ණ. ඒක මේක බුද්ධ වර්ෂය. ඒ වර්ෂයේ එහෙම තියදී ඊට අමතරව තමයි මේ කියන්නේ 2600 සම්බුද්ධ ජයන්තිය කියලා. දැන් මේක වෙනම එකක්. මේ මොකද්ද? බුද්ධ වර්ෂයට අමතරව බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච දායකලා ගණන් හදනකොට මේ 2011 අවුරුදු වෙසක් පොහොය දවසට අවුරුදු කීයක් සම්පූර්ණද? අවුරුදු 2600ක්. බුදු වෙලා ඒක බුදු වෙලා බුදුහාඳුරෝ වැඩ හිටියා පින්වම් පාන අවුරුදු 45ක්. ඒ කාලේ අතහැරලා ඒ බුද්ධ වර්ෂය අරලා තියෙනවා. දැන් ඒ කාලේ එකට එකහුව කරලා හද ගණන් හදලා බලපුවම 2011 අවුරුද්දේ වෙසක් පොය දවසට ගෞතම බුදුරජාණන් වහන්සේ ලෞතර බුදු බවට පත් වෙලා අවුරුදු 2600ක් සම්පූර්ණ වෙනවා. ආන්නේ නිමිති කරගෙන තමයි 2600 සම්බුද්ධ ජයන්තිය කියලා නිමිති කරගෙන පිළිවෙතින් පෙළ ගැසෙමු කියන තේමා පාඩයේ මුල් කරගෙන ජනාධිපතිතුමන්ගේ විශේෂ ඉල්ලීමක් අනුව සම්බුද්ධ ජයන්ති කමිටුව කියලා කමිටුවක් පත් කරලා ලංකාවේ සෑම තැනකම පිළිවෙතින් පෙර ගැසෙමු කියන තේමා පාඩේ මුල් කරගෙන නැවතත් බෞද්ධ ප්‍රබෝධයක් මුල් ඇති වෙන ආකාරයේ ගැටසතම් මාලාවක් ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ ගුවන්විදුලි සංස්ථාවෙන් ප්‍රචාරය කරන මේ ධර්ම දේශනාවත් ඒ වෙනුවෙන් ප්‍රචාරය කරන විශේෂ ධර්ම දේශනාවක්. ඊට අමතරව රජයේ පිරිවෙන් වලද, පාසල් වලද, විශ්වවිද්‍යාල වලද, අමාත්‍යාංශ වලද, දෙපාර්තමේන්තු වලද හැම තැනකම පින්තුන් දැකලා තියෙනවා පිළිවෙතින් පෙළ ගැසෙමු කියන තේමා පාඩේ මුල් කරගෙන මේ අවුරුද්දේ විශේෂ වැඩසටහන් මේ වෙනුවෙන් කරන්නේ. දැන් පිළිවෙතින් පෙළ ගැසෙමු කියන එක පොඩ්ඩක් අපි තේරුම් ගන්න. දැන් පිළිවෙත් කියලා කියන්නේ ප්‍රතිපත්ති. දැන් පෙළගැතමු කියලා කියන්නේ ප්‍රතිපත්ති වලට අනුව අපේ ජීවිතය සකස් කරගමු කියන අදහස. දැන් පිළිවෙත් කියලා ප්‍රතිපත්ති නම් මොකද්ද මේ මොන ප්‍රතිපත්තිද මේ? මේ අදහස් කරන්නේ බෞද්ධ ප්‍රතිපත්ති. බෞද්ධයා විසින් ආරක්ෂා කරගත යුතු බෞද්ධයෙක් නම් ඒ බෞද්ධයාසත් විශේෂ ගුණ ලක්ෂණ වශයෙන් හඳුනා ගන්න පුළුවන් බෞද්ධ ප්‍රතිපත්ති අඳුනාගෙන ඒ අනුව මේ අවුරුද්දේ පටන් මුළු ජීවිත කාලය පුරාවටම අපි බෞද්ධ වත්පිළිවෙත් අනුව ජීවත් වෙමු කියන අන්නේ අදහස තමයි දැන් මේකෙන් මේ මතු කරලා අරගෙන තියෙන්නේ. දැන් බෞද්ධ ප්‍රතිපත්ති කිව්වන් පස්සේ අනුගමනය කරන්න කලින් ඉස්සෙල්ම අඳුරගන්න එපා මොනවද ප්‍රතිපත්ති කියන්නේ කියලා. ප්‍රතිපත්ති අඳුනාගත්තේ නැත්නම් ඉතින් ඒ අනුව ජීවත් වෙන අපි දන්නේ නැහැ. බෞද්ධ ප්‍රතිපත්ති. දැන් බෞද්ධ ප්‍රතිපත්ති අඳුනා ගැනීමේදී අපට මූලික වශයෙන් සාධක තුනක් ඔස්සේ ඒව හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි බෝසත් සිරිත. තව පිටුදුන් දන්නවා අපේ ගෞතම බුදුහාමුදුරුවෝ ලෝතුරා බුදුබවට පත් වෙන කොච්චර කාලයක් ගත වුණාද? සාමාන්‍යයෙන් අපි කියන තාලත් කොච්චර කාලයක් පෙරම් පිරුවද? සාරා සංඝයේ කල්බලස්සයක් පෙරම් බොහෝම දීර්ඝ කාලයක්. මහා බෝසතාණන් වහන්සේ නමක් වශයෙන් සාරා සංඝයේ කල්පලක්ෂයක් පෙරම් පෙරුවා. ආන්නේ පෙරම් පුරණ කාලයේ මහබෝසතාණන් වහන්සේ පුරාපු දානං සීලං ච නික්කම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සත්‍ය මදිත්තානං මෙතු පෙක්කා තිමේ දස දැන් මෙතන මේ පාරමිතා කීයක් ගැන කියුණාද පාරමිතා 10යි එහෙමනම් උන්වහන්සේ විසින් සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සේ මහා බෝසතාණන් වහන්සේ නමක් වශයෙන් පුරුලද පාරමිතා 10. දාන පාරමිතාව, සීල පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර පාරමිතා ආදී වශයෙන් තියෙන ඒ පාරමිතා වල් ගැන කියවලා විශේෂයෙන් ජාතක පොත් වහන්සේගේ තියෙන්නේ කතාවල මේ පාරමිතා දහම් පුරාපු පිළිවෙල. ඒවා තේරුම් බේරුම් කරගෙන බෝසත් චරිතය තුල තියෙන ඒ වඩාපු ಗುಣධර්ම තේරුම් ගත්තනම් ඔන්න එතෙන්දී අපිට හොයාගන්න මොනවද? බෞද්ධ ප්‍රතිපත්ති. ඒ පළවෙනි කොටස. ඊට පස්සේ දෙවෙනි කොට තමයි බුද්ධ චරිතය. දැන් ওই පින්නතුන් දහම් පාසල් යන වයසේ ඉඳලම රජයේ පාසලේද දහම් පාසල යන හැමතැනකම බුද්ධ චරිතය ඉගෙන ගත්තානේ. මේ ලෝකයේ තියෙන පරමාදර්ශී වටිනා උතුම්ම චරිතය කාගේ චරිතයද? බුදුහාගම චරිතය. බුදුහාරන්ගේ මුළු ජීවිතයම ලස්සන බණ පොතක් වගේ. උන්වහන්සේ කරුණාසේ ධර්ම දේශනා කළ විදිය, උන්වහන්සේ අනුන්ට උදව්පකාර කරපු විදිය, කරුණා දක්වපු විදිය, කතා කරපු විදිය මේ සියල්ලම ගත්තම එකින් එක බුද්ධ චරිතය තමයි ලෝකේ පරමාදර්ශී චරිතය. කෙනෙකුට දැකලා බලලා අඳුනාගෙන මෙන්න මෙහිමයි සමාජ ජීවත් වෙන්න ඕන කියන එක අවබෝධ කරගන්න පුළුවන් හොඳම ආදර්ශ සම්ප්‍රදාය චරිතය බුද්ධ චරිතය. එහෙමනම් බුද්ධ චරිතය කියවලා ඒව ලස්සන තේරුම් බේරුම් කරගන්නවා නම් ඔන්න අපිට ඒකනු පුළුවන් බෞද්ධ ප්‍රතිපatti අඳුනා ගන්න. ඒ දෙවෙනි ක්‍රමය. තුන්වෙනි එක තමයි පින්වත්නි බෞද්ධ සිරිත් විරිත් අඳුනා ගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කියලා තේරුම් ගන්න. ධර්මයේ තියෙනවා සූත්‍ර පිටකේ විනය පිටකේ අභිධර්ම පිටක පිටක තුනක් තියෙන තුන් පිටකේ එයින් විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ හුඟක්ම කරුණු සඳහන් වෙලා තියෙනවා ධර්ම කාරණා. දැන් සිංහාලෝ වාද සූත්‍රය, වසල සූත්‍රය, කර්ණීයමෙත සූත්‍රය, විග්ගපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය පිණුතුන් අහලා තියෙනවනේ, කියවලා තියෙනවනේ. අන්නේ එක් එක් සූත්‍රයක් අරගෙන බැලුවම් මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය මේ හැම සූත්‍ර දෙක දේශනාවකම අපට මෙලවට එලවට හුඟක්ම අවබෝධ කරගන්න පුළුවන් ආදර්ශයට ගන්න පුළුවන් වටිනා ධර්ම කරුණු රාශියක් මේවෙන් තේරුම් ගන්න. එහෙමනම් බුදුහාඳුර දේශනා කළ සූත්‍ර ධර්ම දේශනාවල් කියවල බලලා අවබෝධ කරගෙන ආන්නේ මාර්ගයෙන් නැවතත් අපට පුළුවන් තුන්වෙනුව බෞද්ධ සිරිත් විරිත් අඳුනා ගන්න. මෙන්න මේ ක්‍රමයට බෞද්ධ සිරිත් විරිත් අඳුනාගෙන ඒ අනුව 2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් පිළිවෙතින් පෙළ ගැසමු කියන තේමා පාඩේ මුල් කරගෙන ඒ අනුව ජීවත් වීම තමයි මේකෙන් අදහස් කරන්නේ මේ සම්බුදු ජයන්තියේද සූදානම් වෙන්නේ කොහොමද කියලා. දැන් මෙතන මම තව එකක් මතක් කරන්න කැමති මේ සිරිත් විරිත් කියන જાතිය. සාමාන්‍යයෙන් බෞද්ධ සිරිත් විරිත් වේවා වෙන සිරිත් විරිත් වේවා කොයි දෙයක් හෝ සිරිත් විරිත් කියන જાතිය මේ වෙන දේවල් වගේ කාටවත් උගන්වන්න බෑ. දැන් ඔය පින්නතුන් දන්නවත් දැන් ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ දැන් ගණිතය ඉගෙන ගන්න ගියාම ගණිත ගුරුවරයා ඇවිල්ලා කළු ලෑල්ල ඉලක්කම් ලියලා එකතු කිරීම වැඩි කිරීම බෙදීම මේවා කළු ලෑල්ල ලියලා ඔපල උගන්වන්නේ ගණිතේම ඉගෙන ගන්න පුළුවන් විද්‍යාව ඉගෙන ගන්න පුළුවන් කළු ලෑල්ල ලියලා කියලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් භාෂා ඉගෙන ගන්න පුළුවන් නමුත් පින්නවන්නේ කවදාකවත් මේ සිරිත් විරිචින જાතිය කළු ලෑල්ල ලියලා කෙනෙකුට පෙන්ලා එහෙම උගන්වන්නේ නැහැ සිරිත් විරිත් ඉගෙන ගන්නේ කොහමද? ආදර්ශය. දැන් පුංචි ළමයි පොඩි කාලේලා දෙමව්පියෝ කතා කරන විදිය. වැඩිහිටියෝ කරන දේවල් බලාගෙන ඉන්නවා. දැන් මේ ලෝකෙට කෙනෙක් ඉස්සෙල්ලාම ඉපදුනාට පස්සේ ඉපදෙන පුංචි ළමයට මේ ලෝකේ ආගන්තුකයි. හරියට අපි පිර රටකට ගියා වගේ. අපි කවදාකවත් ජීන්නේ නැති රටකට අපි ගියාට පස්සේ අපි කොච්චර අපේ වයස අවුරුදු 40 50 60 වුණත් අපි දන්නේ නැහැ නේ රටේ කවදාකවත් ගිහිලා නැත්නම් දැන් කෙනෙකුට කෙනෙක් අපිට පස්සේ උදව් කරන්න ඕන. පාරවල්, තොටවල්ද, සිරිත් විරිද්ද යන්නේ අපිට පේන්න අපි දන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකෙට මිනිස්සෙක් ඉපදුනාට පස්සේ මේ ලෝකෙ මෙයාට පිටරට ගියා වගේ ආගන්තුකයි. එහෙම උපදින දරුවෙකුට මේ සිරිත් විරිත් කියන જાතිය පිළිවෙත් කියන જાතිය නිතරම අනුන්දයා බලන් ඉඳ තමයි ඉගෙන ගන්න. දෙමව්පියෝ දිහා, ආච්චි දිහා, සීයා දිහා, මාමා දිහා, නැන්දා දිහා, ගුරුතුමා දිහා පාරේ යනකොට ගහකොළෙන් අවුවෙන් වැස්සෙන් ගහ මේ එතකොට ගංගාවල් වලින් කුවෙලියාවල් වලින් කුරා කෝඹියාගෙන් ඇහෙන කියන දකින බලන හැම දෙයකින්ම දරුවා උරා ගන්නවා මේ හොඳ නරක සිරිත් පිළිත් මොනවද කියලා. එහෙමනම් හැම වෙලාවකම මේ 2600 සම්බුදු ජයන්ති වෙනුවෙන් වැඩිහිටියෝ ඔබ අපි කවුරුත් හිතන්න ඕන අපි ගන්ට වඩා පරම්පරාව ගැන. හැදෙන වැඩෙන પરම්පරාව ගැන අපි හිතන්න ඕනේ. එහෙමනම් හැම වෙලාවෙම බෞද්ධ සිරිත් විතර අපි මුල් තැන දෙනවා නම් අපි නිතරම අපි නිතරම කල්පනා කරන්න ඕන. සිරිත් විරි කියන જાති අනුන්ට අවබෝධයක් ලබා දෙන්න නම් ආදස්මත්ව ජීවත් වෙන්න අපි අදිස්ථාන කරගන්න ඕන. එතකොට මේවා අපේ ජීවිතේට කාවදින්නේ කාන්දු වෙන්නේ සකස් වෙන්නේ. එතකොට ඒ ගැන සිහිපත් කරමින් අද මම මේ පිළිතුර මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා පාඨයේ වශයෙන් ගත්තේ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත සංවරෝ කියන මේ ධම්මපදයේ සඳහන් මේ ગાථා ධර්මය. ධම්මපදයේ කියන්නේ ඊටාමත්නා ධර්ම කරුණ තුළ පොතක්. පින්නතුන් කවුරුත් දන්නවා. ඒ ධම්මපදයේ බික්කු වර්ගයට අයිති ගාථාවක් තමයි මම මේ දේශනා කළේ. දැන් මේ ගාථාවෙන් සහ මීට අදාළ වෙනත් සූත්‍ර දේශනාවල සඳහන් වල කරුණු අනුව අද මම මේ පිළිතුරට මතක කරන කල්පනා කළ මේ ධර්ම දේශනාව තුළින් බෞද්ධයෙක් වුණාම ඒ බෞද්ධය අඳුන ගන්න පුළුවන් විශේෂ ගති ලක්ෂණ තියෙන්න බෑ. ඒ ගති ලක්ෂණ අතරින් ප්‍රධානම ලක්ෂණයක් තමයි බෞද්ධයෙක් වුණාම ඒ පුද්ගලයා සංවර කෙනෙක් වෙන්න ඕන. එහෙමනම් අද මගේ ධර්ම දේශනාවේ මාතෘකාව සංවරකම බෞද්ධයාගේ ජීවිතයේ මූලික ලක්ෂණයක කියන මෙන්නේ මාතෘකාව. ඒකට අදාළවයි මේ දේශනාව දේශනා කළ තියෙන්නේ. දැන් මේ දේශනා කළ දේශනා ගාථාවේ තේරුම කායේන සංවරෝ සාදු. සාදු කියන්නේ පාලි භාෂාවෙන් හොඳයි කියන එකයි. එහෙමනම් මේ ගාථාවේ පළවෙනි පදයේ තේරුම තමන්ගේ කය සංවර කර ගැනීම ඉතාම හොඳයි. සාදු වාචා සංවරෝ. කය පමණක් නෙමෙයි. අපි කතා කරන වචන සංවර කර ගැනීම ඉතාම හොඳයි. මනසා සංවරෝ සාදු. මේ හැම දෙයකටම මුල් වෙන අපේ අපේ ශරීරයේ ආශ්‍රිත පවතින අපේ හිත සංවර කර ගැනීමත් ඉතාම හොඳයි. සාදු සබ්බත් සංවරෝ සීල ආකාරයෙන් අපතට ඇතිවෙනා වූ සංවරය ඊටාම හොඳ දෙයක් කියන එකයි මේ ගාථාවේ තේරුම. ඒත් මේ ගාථාව බුදුහාමර දේශනා කළේ භික්ෂුන් වහන්සේලා පස්නම මුල් කරගෙන. දැන් මේ භික්ෂුන් වහන්සේලා පස්නම කල්පනා කළා අපට ඔය ඇහැ, කන, නාසය, ශරීරය, දිව මේ එක්කම සංවර කරන් ඉන්න කමාරු. ඒ නිසා අපි එක එක ඉන්ද්‍රියක් සංවර කරන් ඉන්නම් කියලා දැන් මේ පස්නම එක හාමුදුරුවම තමන්ගේ ඇහැ සංවර කරගත්තා. දැන් ඇහෙන් රූපයක් දැක්කන් පස්සේ ඒ රූපය ලස්සන එකක් නම් ඒ රූපය දිහා ඇලෙන්නේ ගැලෙන්නේ නැතුව බලාගන්න. Tamanda පිළිකුල් සාගත දෙයක් නම් ඒක තරහක් වෛරයක් ඇති කරගන්න නැතුව ද්වේෂයක් නැතුව ඉන්නවා. උපේක්ෂා සාගත වෙන්නවා. ඒකයි මේ සංවරය කියලා කියන්නේ. එතින්දී එක ස්වාමින් වහන්සේ නමක් තව ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ කන පමණක් සංවර කරගත්තා. තව ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ දිව පමණක් සංවර කරගත්තා. තව ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ නාසය පමණක් සංවර කරගත්තා. තව ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ කය සංවර කරගත්තා. දැන් මේ ප්‍රශ්නම දවස එකට එක්ක වුණා. එක්ුණාම එක හඳුනමක්වා අනේ මම නම් මගේ දැන් ඇහැ බොහොම සංවර කරගෙන තියෙන්නේ. තව හඳුනමක්වා නෑ මම නම් මගේ දැන් කන් දෙක හොඳටම සංවරන් තියෙන්නේ කියලා. දැන් එක එකනා මෙහෙම කිව්වන් පස්සේ එක එකනා එක එක දේවල් පව සංවර කරලා තියෙනවා. දැන් බුදුහාඳුරන මේ ප්‍රවෘත්ති ඊට පස්සේ බුදුහාඳුරෝ අනගහර මේ ගාථාව දේශනා කරන මහණෙනි එක ඉන්ද්‍රියක් පමණක් නෙමෙයි සියලු ආකාරයෙන් ඇති කරගන්න සම්පූර්ණ සංවරකම තමයි වඩාත් හොඳ කියලා මේ ගාථාව දේශනා කළ මේ ස්වාමීන් වහන්සේලා. එහෙමනම් ගිහි ජීවිතයක් ගත කරන පින්නතුන්ටත් විසුන් වහන්සේලා වශයෙන් ජීවත් වෙන අපි හැම කෙනෙකුටම සංවරකම කියන එක ඊටාමත් වැදගත් උතුම් දෙයක් වශයෙන් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. එහෙමනම් 2600 සම්බුද්ධ ජයන්ති උදා වුණු මේ වාසනාවන්ත අවුරුද්දේ වැඩිහිටි ඔබ සියලු දෙනාමත් අපේ තරුණ දූපතුන්නුත් හැදිරෙන පුංචි දරුවොත් හැම කෙනෙක්ම නිතරම මොකක්ද මේ සංවරය? මිනිස්යාගේ වටිනාකම වඩාත් වැදගත් වෙන සංවරකම තිබුණොත් පමණයි. එහෙමනම් මේ සංවරකම තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයේ සංවරයට මුල් තැන දීලා ජීවත් වෙන්න අදිස්ථාන කරගන්න ඕන මේ 2600 සම්බුදු ජයන්ති වෙනුවෙන්. දැන් මෙතන තව වැදගත් එක එකක් කියන්න කැමති මේ සංවරකම කිව්වන් පස්සේ මේ සංවරකම ඇති කරගන්නවා මිනිස්යාට විතරයි. බුදුහාමර දේශනා කළ මේ ලෝකේ නොඑක් සත්තු ඉන්නවානේ. තිරිසන් සත්තු ඉන්නවා, බඩගාගෙන යන සත්තු ඉන්නවා, ජලයේ ජීවත් වෙන මත්ස්‍ය වර්ග ඉන්නවා. ලෝකෝටි ප්‍රකෝටි සංඛ්‍යා නොඑක් විවිධාකාර ජීවීන් මේ ලෝකේ හිටියත් වටිනාම සත්වයා තමයි කවුද? මිනිස්යා. දුර්ලභංච manussත්තං මිනිසක් බව ලැබීම ඉතාමත්ම දුර්ලභ අමාරු වැඩක්. සංසාරේ මහා පිනක් කළ තියෙනවා පින්නොත් මේ මිනිස්සෙක්ල උපදින්න. බල්ලෙක් බල්ලෙක් ඌරෙක් නරියෙක් කියලා උපදින්න පින් අවශ්‍ය නැහැ. පව්වල විපාක වශයෙන් තමයි ත්‍රිසංගත යෝනික උපදින්නේ. නමුත් ඇස්කන් නාසා ඉන්ද්‍රිය ඇතුව හොඳ බුද්ධියක් ඇතුව හොඳ ශරීරයක් ඇතුව හොඳ ශක්තියක් ඇතුව නුවණක් ඇතුව මිනිස්සෙක් කළ උපදින්න සංසාරේ මහා විශාල පිනක් තියෙනවා. ඒ නිසා මේ ධර්මාශ්‍රය කරන පින්නතුන් ඔබ සියලු දෙනාම සංසාරයේ මහා විශාල පින් කරපු කට්ටිය. ඒ නිසා තමයි මනුස්ස ලෝකයේ මෙච්චර ලස්සන මිනිසුන් ගල උපදලා තියෙන්නේ. මිනිස්යාට විතරයි මේ සංවරකම කියන එක ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මිනිසෙක් වුණා මිනිස්යාගේ පිනද වෙනස්කම් තියෙනවා. අනිත් සත්තුන්ට වඩා. දැන් මේ ලෝකේ ඇඳුම් අඳින්නේ කවුද කියලා බලන්නකෝ. වෙන සත්තු ඇඳුම් අඳිනවද? නිකන් දුන්නත් කිනසා වෙන සත්ත්වෙක් සත්තු ඇඳුම් අඳින්නේ නැහැ. මිනිස්සයා විතරයි ඇඳුම් අඳින්නේ. එතකොට උයාගෙන කෑම කන්න පුළුවන් කාටද? මිනිස්සයාට විතරයි. ගෙවල් හදාගෙන ජීවත් වෙන්න පුළුවන් කාටද? මිනිස්සයාට විතරයි. කතා කරන්න පුළුවන් කාටද? මිනිස්සයාට විතරයි. hina වෙන්න පුළුවන් කාටද? මිනිස්සයාට විතරයි. ඒතර ಗುಣධර්ම අවබෝධ කරගන්න පුළුවන් කාටද? මිනිස්සයාට විතරයි. ඒ නිසා තමයි බුදුහාර දේශනා කළේ මනුසත් මිනිසත් බව ලැබීම ඉතාම දුර්ලභ මහා පිනකින් ලැබෙන දෙයක් කියලා. පින්වත්නි දැන් මේ වචන දෙකක් තියෙන පින්නතුන් දන්නවනේ ඉගෙන ගන්නවා කියන එකක්. ඉගෙන ගන්නත් පස්සේ උගතෙක් වෙනවනේ. අනිත් එක තමයි බුද්ධිමතා. දැන් බුද්ධිය තියෙන එකනා බුද්ධිමතා. ඉගෙනගත්තු කෙනා උගතා. දැන් මිනිස්යාට පිටරයි බුද්ධිමතෙක් වෙන්න පුළුවන්කම තියෙන්නේ. තිරිසංගත ලෝකයේ කිසිම සතෙකුට බුද්ධිමතෙක් වෙන්න බෑ. හැබැයි ඉගෙන ගන්න පුළුවන්. උගතෙක් වෙන්න පුළුවන්. දැන් ඔය පින්නතුන් දැකලා තියෙනවා නේද? දැන් මේ කරත්ත ඇදගෙන යන හරක් ඉන්නේ. ගවයෝ. ඒ කරත්තයක් ඇදන් යන ගවයේ ඉගෙනගත්තු කෙනෙක්. මොකද ඉගෙන කියන්නේ? කරත්තය අදින්න ඉගෙනගෙන. කරත්තය අදින්න ඉගෙන ගත්තේ නැත්නම් ඒ ගවයට ඒ කරත්තය අදින්න බෑ උගතේ. සම ඉගෙන ගන්නවා කියන එක සතුන්ට පුළුවන්. දැන් පින්නතුන් කල්පනා කරපන් දැන් ඔය ගුවන් තොටුපොලේ ඉන්නවා බල්ලෝ සුනඛයෝ. මිනිස්යන්ට වඩා දක්ෂයි. ඇයි? දැන් ඔය මද්ද්‍රව්‍ය ගේනකොට රහසිගතව හොරෙන් ගේනකොට මිනිස්යාට ඒව දැක් ගන්න බැරි නිසා තමයි පුහුණු කරපු සුනඛයෝ යොදවලා තියෙන්නේ. මිනිස්යාට වඩා ඉවලන ශක්තිය තියෙනවා. ඒ සම්බන්ධ උගත්කම තියෙනවා. ඒ නිසා ගේනකොටම මත්කුඩු අල්ලන්න පුළුවන් හැකියාව තියෙනවා සූණ කියන්න බල්ලන්න. ඒ ඉගෙනගෙන. ඉගෙන ගන්න පුළුවන් සත්තුන්ට. නමුත් ඉගෙන ගත්තට බුද්ධිය කියන එක පහළ වෙන්නේ නැහැ මිනිස්යන් මිස සත්තුන්ට. දැන් අර කරත්‍ය අදින ඉගෙන ගත්තු අර ගවයා කරත්‍ය අදගෙන යනකොට අපි හිතමු යාර පාඩදී වලක් අහු වෙනවා. කරත්‍ය අදන් යන. ඒ වල දැකලා වල මගාරෝල කරත්‍ය අදන් යන්න දැනීම නැහැ අගවයාට. අදින් ඉරදානේ. නමුත් මිනිස්යා කියන කෙනාට වලක් දැක්කොත් Taman එලෝන වාහනේ වල මගරෝලා කානුව මගරෝලා වෙන වාහනය මගරෝලා කාටවත් හිංසාව නැතුව වදවන්න පුළුවන් හැකියාව තියෙන මනුස්සයරයි බුද්ධිය තියෙන නිසා. ඒසා බුද්ධියයි උගත්කමයි දෙකම වර්ධනය කරන්න පුළුවන්කම තියෙන මනුස්සයාට විතරයි. ඒ නිසාත් මනුස්සයා ලෝකේ වර්ණාම සත්වයක් බවට පත් වෙනවා. එහෙමනම් සිරිත් විරිද්ද ಗುಣධර්මද හොඳ නරකද මේ සියල්ල තේරුම් ගැනීම හැකියාව තියෙන මනුස්සයාට. ඒකයි බුදුහාර දේශනා කළේ මිනිසත් බව තමයි ලෝකේ වටිනාම භවය. ඒ නිසා මේකෙන් පුළුවන් තරම් වැඩ ගන්න කියලා උන්වහන්සේ පෙන්වනවා. දැන් මෙතනදී කාරණා තුනක් මේ ගාථාවේ කියන එකක් තමයි කායේන සංවරෝ සාදු. දැන් මිනිස්සෙක් වුණාම මේ මිනිස්සයා තමන්ගේ කය සංවර කරගත්තු කෙනෙක් වෙන්න ඕන. දැන් කයේ සංවරය ගැන බණ පොත්වල සඳහන් වෙන තැන්වල හැමතැනම තියෙන පිළිබඳ ප්‍රධාන කාරණා තුනක්. දහම් පාසල පොත බැලුවත්, උසස් පෙළ පොත බැලුවත්, රජයේ පාසල් පොත් බැලුවත්, ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරන්න ගිය හැම අවස්ථාවකත් ප්‍රධාන වශයෙන් කාරණා තුනයි පෙන්වන්නේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං, අදින්නා දානා වේරමණී සික්ඛාපදං ඊට පස්සේ කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සතුන් මැරීමෙන් වැළකීම සොරකම් කිරීමෙන් වැළකීම මෙන් වැළකීම මෙන්න මේ කාරණා තුන තමයි කයේ සංවරයේ හැට හැමතැනම පෙන්වන්නේ. ඒක විවාදයක් නේ හරියට මාරි. ඒ තමයි ප්‍රධාන කරුණු හතර. නමුත් පින්වත්නි මේට පරිබාහිරව තවත් හුඟා කරුණු මේකට ඇතුළත් වෙනවා. කවුරුත් බැරිපුරේ ගැන කතා කරන්නේ. දැන් කයේ සංවරය ඇති වෙන්න බලපාන ප්‍රධානම දෙයක් තමයි පින්වත්නි අඳින ඇඳුම. දැන් මම පින්නතන කලින් කිව්වා මේ ලෝකේ ඇඳුම් අඳින්නේ මිනිස්සු විතරයි කියලා. වෙන කිසිම සතෙක් නිකන් දුන්නත් ඇඳුම් අඳින්නේ නැහැ කියලා. ඇයි මිනිස්සයා ඇඳුම් අඳින්නේ? තමන්ගේ කයේ සංවරකම ඇති කරගන්න. දැන් ස්වාමින් වහන්සේ නමක් අඳින ඇඳුම තමයි සිවුර කියලා කියන්නේ. ඒක දන්නවද? සිවුර. එතකොට සිවුර අඳිනකොට සිවුර නැමැති ඇඳුම අඳින්නේ ඇයි කියලා බණ පොතේ දේශනා කරලා තියෙනවා. සිවුරක් අඳින්නේ ඇයි? එතකොට දාංශම පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. දාංශ මකස වාතාසව තිරින්සව සම්පස්සානම් පටිඝාතාය උන්නස්ස පටිඝාතාය ආදී වශයෙන් ප්‍රතිවේක්ෂා ගාතාවක් කියනවා මම මේ සිවුර අඳින්නේ ඇයි? මොකටද? එකක් තමයි මැසි මදුරුවන්ගේ මගේ ශරීරය ආරක්ෂා කරගන්න. අවුවෙන් වැස්සෙන් මගේ මේ ශරීරය ආරක්ෂා කරගන්න. සතා සර්පයාගෙන් මගේ මේ ශරීරය ආරක්ෂා කර මම මේ ඇඳුම අඳිනවා මේ සිවුරු අඳිනවා. ඊටත් අමතරව විලිබිය වසා ගන්න, ලැජ්ජ බය ආරක්ෂා කර ගන්න, රකින් රක් ගන්න මම මේ සිවුරු අඳිනවා. මෙහෙම කී කියා තමයි ගමේ ගාථා ප්‍රත්‍යවේක්ෂා ගාතාව දේශනා කර කර තමයි ස්වාමින් වහන්සේ නමක් සිවුරක් අඳින හැම මොහොතකම තමන්ගේ සිවුර අඳිනවා. මේ තමයි ඇඳුම් ඇඳීමේ අදහස. අවුවෙන් වැස්සෙන් මැසි මදුරුවන්ගෙන් සීතලෙන් උස්වෙන් ශරීරය රැකගන්නත් ලැජ්ජ බය දෙක නැත් ආරක්ෂා කරගන්නත් විලිබිය වසා ගන්නත් තමයි මිනිස්සෙක් ඇඳුමක් කන්නේ. ඒසා සිවුරු අඳින තැන බුදුහාර උපදෙස් දීලා තියෙනවා හාමුදුරුන්ට සිවුරක් අඳිනකොට පරිමණ්ඩලං නිවාසේ ස්වාමී සික්ඛාකරණීය. සිවුර අඳින්න කොහොමද? තමන්ගේ සම්පූර්ණයෙන් ශරීරයේ හොඳ ලස්සනට වැහෙන තාලෙන් සිවුර අඳින්නලු. එහෙන් මෙන් කඩා වැටෙන්නේ නැතුව එහෙන් මෙන් නැමිලා ඉස්සිලා පාත්වලා තියෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ශරීරයේ සංවරකම ඇති වෙන ආකාරයට ශරීරයේ සම්පූර්ණ ආවරණය වෙන තාලෙන් මේ සිවුර අඳින්නලු. ඇයි? ඇඳුම් ඇඳීමේ වැදගත්කම සංවරකම සඳහා පින්වත්නි මේක හාමුදුරු විතරක් නෙමෙයි මුළු මහත් ලෝකේ ජීවත් වෙන හැම කෙනාටම මේක වැදගත්. කය සංවරය දැන් අද මම මේ කියන්න විශේෂයෙන් හේතුනේ දැන් අද ලංකාවේ පින්නතුන් ටික කල්පනා කරලා බලන්න අද තත්ත්වය. අඳින ඇඳුම් වල තත්ත්වය දැන් බලන්න කොහොමද කියලා. දැන් සමහර තරුණ තරුණියෝ ඉන්නවා කවුරුත් කිව්වට අමනාපෙන්න වමනාවක් නැහැ. Taman දන්නේ Taman යන්නේ කොතෙන්ද කියලා. දැන් පන්සලට යනකොට පන්සලට යන්න ගැළපෙන ඇඳුමක් තියෙනවානේ. දැන් මගුල් ගේකට යනකොට මගුල් ගෙට අඳින විදිහක් තියෙනවානේ. දැන් මල ගේකට යනකොට මල ගෙට අඳින ඇඳුමක් ක්‍රමයක් තියෙනවා. දැන් පන්සලක් නම් පූජනීය තැනක් ඇතන යන ගැළපෙන ඇඳුමක් තියෙන අඳින. ඉතින් එතකොට අද හුඟක් මේ මෑතක ඉඳලා අවුරුදු 10ක් විතර කාලෙ ඉඳලා ලංකාවේ අපේ මිනිස්සුන්ට අපේ ඇඳුම අමතක වෙලා ගිහිලා තියෙනවා. ඇඳුම් පොනේ ඇඳුම් අඳින්නේ ඇයි කියලාත් අමතක වෙලා ගිහිලා තියෙනවා. දැන් ලැජ්ජ බය නැති කරගන්න නම් විලිබිය වසාගන්න ඇඳුමක් අඳින්නේ. දැන් අද පාරේ යන තමාර හිතනවා ලංකාවේ මේ හාල් පොල් වගේම විශාල විදිහේ ඇඳුම් හිඟයක් තියෙනවාද කියලා. එයි. ඇඟ වැහෙන්න ඇඳුමක් අඳගෙන යන්නේ නැහැ. කාම අපරාධ වැඩි වෙනවා. දූෂණ වැඩි වෙනවා. රාගය වැඩි වෙනවා. මේ සියල්ල ඇති වෙන්න හේතුවක් තමයි අඳින්නේ ඇඳුම හරියට අඳින්න නැතිකම. අන්න අර බෞද්ධ සිරිතෙන් ඈත් වෙලා අපි. ඒකයි මේ හේතුව. දැන් කයේ සංවරය දැන් මෙතන ඇතුණාද? ඇතුනේ නැහැ. මේ හුඟක් කරුණු තියෙනවා පෙන්වන්නේ. දැන් සමහර කට්ටිය ඉන්නවා දැන් තැනකට ගියාම අපි හිතමු ගහක් ළඟට ගියා කියලා මල් ගහක් ළඟට ගිය වෙලාවේ ඉඳන් අතින් අර මල් ගහේ කොළ කඩ කඩ කටින් හපහපා බිම දානවා. ගහක් ළඟ ඉඳන් කතාන කිව්වොත් එහෙම ගහ කතාව දික් වෙන තරමට ගහේ කොළ අතු කොට වෙනවා. එළුව කන්නා වගේ සංවරයක් නැහැ. දැන් බුදුහාර දේශනා කළේ හැම තැනකම තමන්ගෙන් අනුන්ට දියා ගහකට කොළකටවත් හිංසාවක් පීඩාවක් නැතුව ජීවත් වෙන්න කියලා. නිසා කයේ සංවරයක් තියෙන කෙනා හැමදාම එයාගේ ශරීරය හරි පිරිසුදුයි. දැන් කාර්ල කියලා ගහන්නේ අනිත් කෙනාට අප්‍රිය වෙනවා. දැන් තමන්ගේ ගුවන් විදුලියන්තේ මහා හයියෙන් දාලා අනිත්‍යයට බාධා කරන තමන්ගේ කහගෙන ඉන්නේ නැහැ. කයේ සංවරය තියෙන පුජ්‍යලයා නිතරම තමන්ගේ ශරීරයෙන් අනුන්ට කරදරයක් බාධකයක් නොවන කාලෙන් තමයි ජීවත් වෙන්නේ. ඒකයි බුදුහාම දේශනා කළේ කායේන සංවරෝ සාද. දැන් මීට අදාළ හුඟක් කරුණු කාරණා කියන්න තිබුණත් කාල වේලාව ප්‍රමාණ නිසා මම මේ කෙටියෙන් මේ කරුණු ටික මතක් කළේ කයේ සංවරය කියා විශේෂයෙන් තමන්ගේ ශරීරයේ පිස්සුකම්. හොඳට මූණකට හොදාගෙන රැම්ල කපාගෙන දැන් සමහර පින්නුතුන්ලා තමන්ගේ නාස්වලින් නයිපොලොංග එළියට ආවේ ලොංගස් එළියට ඇදිලා. හරි අවලස්සනේ අප්‍රිය කෙනෙක් දැක්කන් පස්සේ. ඒ කයේ සංවරය නෙමෙයි. දැන් සමහර අයගේ මේ කන් වල තියෙනවා කෙස් ගස් වැවිලා හරිය අවලස්සනයි. නාස් වලින් එළියට පොඩු මතුවෙලා නැයි පොළොංගු වගේ. දැක්කන් අපි අප්‍රසන්නය වෙනවා. ඒ නිසා ලස්සන පිළිවෙලකට පිරිසුදු ඉන්නේ කය සංවරය. අපි දැන් මේ 2006 සම්බුද්ධ ජයන්තියට අපේ කුංචි දරුවෝද, තරුණ අයද, වැඩිහිටියෝද හැම කෙනෙක්ම තමන්ගේ ශරීරයෙන් අනුන්ට කරදරයක් හිංසාවක් නොවන විදියෙන් කය පවත්වාගෙන යනවා නම් ඒ තමයි කය සංවරය. එතකොට ඉන්දර පින්වත්නි බුදුහාර දේශනා කළ මේ ගාථාවෙන් සාදු වාචාය සංවරෝ. කය වගේම ඊට පස්සේ වැදගත් වෙනවා මොකද්ද? වචනේ සංවර කර ගැනීම. දැන් ওই පින්තුන මම මතක් කළා වැදගත් කාරණාව මොකද? මේ ලෝකයේ ඉන්න සත්වයන් අතරට කතා කරන්න පුළුවන් සතෙක් ඉන්නේ මිනිසයා විතරයි. ඒ වෙන කාටවත් කතා කරන්න බෑනේ. hina වෙන්න පුළුවන්කම තියෙන්නේ මිනිසයාට විතරයි. දැන් මේ දෙක මිනිස්යා ලැබිච්ච මහා වරප්‍රසාද දෙකක්. දැන් මුල් කාලේ මිනිස්සු ඉස්සරම හොඳ ලස්සන වචන කතා කළා. බොරු කිව්වේ නෑ, කේලම් කිව්වේ නෑ, පරුස වචන කිව්වේ නෑ. තමන්ගේ වචනේ හරි ලස්සන පරිහරණය කළා මේකෙන් ගොඩක් වැඩ ගන්නවා. පහු වෙන්න වෙන්න අද වෙනකොට මිනිස්සු මේ වචනේ මොන තරම්නම් විපතක් Tamanටත් අනුරත් කරගන්නවා. ඒසා බුදුහාඳුර වචනේ සංවරකම ඇති කරගන්න ඕන නිසා ලෝකයේ කිසිම ශාස්ත්‍රයේ දේශනා නොකළ විදියට දැන් කතාන්නේ කටින් නේද? කටට විතරක් සිල්පද හතරක් පනවලා තියෙනවා. කටට විතරක්. මොනවද? මුසාවාදා වේරමණී සික්ඛාපදං. පරුසා වාචා වේරමණී සික්ඛාපදං. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං. කටට විතරක් සිල්පද කියලාද? සිල්පද හතරක්. වචනේ සංවරය. බොරු කියන්න එපා, කේලාම් කියන්න එපා, පරස වචන කියන්න එපා. හිස් වචන. එලවටත් නැති මෙලවටත් නැති ඕපදූප කතා කරගෙන ඉන්න එපා. තව සිද්ධ වෙනවා. දැන් සමහර කට්ටියන ඕපදූප කතා කරන වෙන කතා දෙයක් ඇත්තෙම නැහැ. අනුන්ගේ දොස්ද, අනුන්ගේ වැරදිද, අනුන් ඇඳපු හැටිද, අනුන් කාපු හැටිද ඔය කතා කරන කතා දෙයක් ඇත්තෙන්නේ ඕපදූප. ඒක පව් සිද්ධ වෙනවා. තමන්ගේ වැඩක් කරගෙන තමන් අනුන්ට සේවයක් කරන් ජීවත් වෙන මනුස්සයාගේ යුතුයකම. ඒක ඕපදූප කතා කිරීමත් පව්වට වෙන දෙයක්. දැන් බුදුහාඳුරෝ කතා කරපු විදිහ ලස්සනයි. ඒකෙන් මගේ බුද්ධ චරිතය අපි ඉගෙන ගන්නවා නම් බුද්ධ චරිතයේ තුලින් පුළුවන් පින්නම් අපේ හුඟා බෞද්ධ සිරිත ප්‍රගුණ කරගන්න. බුදුහාඳුරන්ගේ බුද්ධ චරිතය සහ මුලින් මං කියවා බණ පොතක් වගේ කියලා. දැන් බුදුහාඳුරෝ කතා කළේ අපට වෙනස්. ලෝකයේ ලස්සන වචන කතා ලෙකනවා බුදුහාඳුරෝ. ඒ නිසා බුදුහාඳුරන්ට තිබුණ විශේෂ නම් කීපයක්. එකක් තියෙනවා ඔය කලින් අහලා නැතුව ඇති මම ඉගෙන ගන්න අහන්න මේ බුදුහාමුදුරන් කියන පුබ්බ වාසී කියලා. දැන් pāli භාෂාවෙන් වාසී කියන්නේ කතා කරනවාට. දැන් පුබ්බ වාසී කියන්නේ මුලින්ම කතා කරනවා. දැන් මොකද්ද මේ වෙන්නේ? දැන් බුදුහාඳුරු පාරේ වඩිනකොට අපි හිතමු යංගිසි කෙනෙක් මූණ ගෑනව කවදාකවත් දැකලා නැහැ. අඳුරන්නේ නැහැ දැකලා නැහැ ආගන්තුක කෙනෙක්. සමහර අඳුරන කෙනෙක් වෙන්නත් පුළුවන්. හම් වෙන මගදී. ඉස්සෙල්ලාම හම්බෙච්ච ගමන්ම දැන් දෙන්නට දෙන්නගෙන් කවුද ඉස්සලා කතා කරන කෙනා? දැන් Tamanට කෙනෙක් මුණ ගැවුනම ඒ මුණ ගැහිච්ච කෙනා කතා කරනකම් මම බලන් ඉන්නවද මං එයාට ඉස්සලා කතා කරනවද? දැන් බුදුහාමුදුර කොහොමද කරේ? කොහොමද බුදුහාමුදුර කරේ? බුදුහාමුදුර පුබ්බපාසී කෙනෙක් මුණ ගැවුනම ඉස්සෙල්ලම කතානේ බුදුහාමුදුර අනිත් කියන තේ. දැන් අපේ පින්නතුන්ගේ සාමාන්‍ය සිරිතක් තියෙනවා මං ගියා කඩේට මං ගියා හන්දියේ අයියෝ මට ආලය මුල ගාන මම පැත්තේ බල මාත් එක්ක තමයි මොකද මෙයා මාත් එක්ක තමයි මගේ අතේ කතා අපිට එකට එක අරියාදුරගෙන අපේ කතාව නා බුදු කෙනෙක් කවදාකවත් එහෙම කරන්නේ නැහැ බුදු කෙනෙකුට කවුරුව කෙනෙක් හම්බුනාම එයා කතාන කරන ඉස්සෙල්ලම කතාන කවුද බුදුහාමුදුරුවෝ එහෙමනම් ওই පින්නතුන පුරුදු වෙන්න ඕන කවුරුනේ හම්බුනාම ලස්සනට hina වෙලා ප්‍රිය වචනෙන් මනාව වචනෙන් අනිත් කෙනාට කතා කරන්න අපි පුරුදු වෙන්න ඕන එයා කතා කරන අරියාදුවට අගපින් නැතුව සුහදත්වය ඇති වෙනනම් මිතුරුකම ඇති වෙනනම් නෑදෑකම් තහවුරු වෙනනම් අපි තමයි මුලින් හම්බුච්චන් පස්සේ එයාට අපි කතා. ඒක තමයි බුද්ධ චරිතය. ඒක තමයි බුදුහාර කතාව පුතායි. දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මම බුදුන් සරණ යමි. මේ බුදුහාරට බැඳ බැඳා ඉන්න එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. බුදුහාරු කතා කරපුවාට කතා කරනවා. බුදුහාරු උදව් කරපුවාට උදව් කරනවා. බුදුහාරු කරුණාවෙන් අනුර සලකපුවාට අපි සලකන ඒ තමයි බුදුන් සරණ යෑම. එහෙමනම් 2600 බුද්ධ ජයන්ති වෙනුවෙන් අපි බුද්ධ චරිත ඉගෙනගෙන බුදුහාඳුරු කථාගතවතාලට කතා කරන මේ අවුරුදු පුරුදු වෙන්න ඕන. දැන් බුදුහාරෙන් කතා විලා තවත් එකක් තුන පින්නවත් මොකද්ද? බුදුහාර කතාන වචන කොහොමද? කන්න සුඛා වාචා. කන්න කියන්නේ පාලි භාෂාවෙන් මොකටද? කන් වලට. දැන් බුදු කෙනෙක් කතා කරන වචන කනට මිහිරි, කනට බොහොම සැපයි. සුඛ කියන්නේ සැපයි. කන්න සුඛා වාචා. බුදුහාඳුර කතා කරන වචන අහන් ඉන්න අනිත් කෙනාට කනට බොහොම සැපයි අහන් ඉන්න වචන. හදයන්ගමා වාචා බුදු කෙනෙක් කතා කරන වචනයක් අහන් ඉන්නට තමන්ගේ හදවත හදයන්ගමා හදවත පිනාගෙන යන වචනයක් තමයි බුදු කෙනෙක් කතා කරන්නේ. ප්‍රේමණීයා වාචා දැන් බුදු කෙනෙක් කතා කරන වචනයක් කතා කරන හැම හැම වෙලාවෙම තරහක් වෛරයක් ඇති වෙනවද නැහැ ඇති වෙන්නේ ආදරයක් කරුණාවක් දයාවක් ඇතිව වදින හැටි බුදු කෙනෙක් කතා කළා. ඊට පස්සේ බුදුහාරෝ කතා කරන හැම වචනයක්ම තේරුමක් තියෙන අර්ථයක් තියෙන වැදගත්කමක් තියෙන වචනයක් තමයි බුදු කෙනෙක් කතා කරන්නේ. එහෙමනම් 2600 බුද්ධ ජයන්තර උපිනුත ඉගෙන ගන්න කතා කරන භාෂාව වදිනම් තමන්ගේ පුංචි දරුවන්ටද තමන්ගේ දූ දරුවන්ටද වැඩිහිටියන්ටද යාළුවන්ටද මිත්‍රයන්ට කියා දෙන්න සැරපරදු වචනයක් කතාලොත් අනේ ඔහොම කතාන්න එපා. බෞද්ධයාගේ සිද්ද මේකෙන මේ බුදුහාඳුරු කතාවේ මේ තාලට ඒ නිසා ප්‍රිය වචන, හෘදයාංගෝ වචන, කාන්ත මිහිරි වචන, අර්ථවත් වචන, හොඳ වචන, රසවත් වචන, වැදගත් වචන කතාන්න පුරුදු වෙනවා නම් අන්න ඒ තමයි වාචා සංවර, වචනේ සංවරකම්. දැන් ඔය පින්නතුන් දන්නවා අද සමාජයෙන් උඩ ගියාම දැන් ස්වාමින් වහන්සේලා ගැන උපින්නතුන් දන්නවනේ ආමුදුරු ගැන. දැන් සංඝ ගෞරවය වෙනුවෙන් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් කතා කරන වෙන වචන මාලාවක් තියෙනවා. දැන් ස්වාමින් වහන්සේ නමක් යනවද? යනවා යන්නේ නැහනේ. මොකද කරන්නේ? වඩිනවා. ස්වාමින් වහන්සේ නමක් වඩිනවා. දානේ වළඳනවා. ඊළම්පස වළඳනවා. සැතපෙනවා. මෙන්න වෙතන වෙතන වෙනෝ වචන මාලාවක්. ඇයි මේ? වික්ෂුන් වහන්සේලාගේ ගෞරව වෙනුවෙන් කියලා වෙන වචන මාලාවක්. දැන් අම්මා කෙනෙක් වුණා අම්මට ගැළපෙන වචන කතා කරන්න ඕන. දැන් සීයා කෙනෙක් වුණාම සීයාට ගැළපෙන වචන මාලාවක් තියෙනවා. දැන් ස්වාමින් වහන්සේ නමක් වුණා ස්වාමින් වහන්සේ කතා කරන විලාසයක් තියෙනවා. දැන් මේ විලාසයෙන් පිටත්ව කතාලොත් මිනිස්සුන්ට තේරෙනවා මේ හාමුදුරු කතාන මේ වචනේ ගැළපෙන්නේ නැහැ කියලා. ඒ වචනේ තමයි පුජ්‍යලයාගේ සංවරකමේ ප්‍රධාන අවියක්. වචනේ සංවරය. දැන් සමාජයන් වල දානෝටෙම ගියාම අපි දැන් අද අලුත් પરම්පරාව කතන් සාදු කියන. දැන් දාන බෙදනකොට අල සාදු, පරිප්පු සාදු, බෝංචි සාදු අහලා නැද්ද එහෙම කතා කරනවා. දැන් බෙදන්න ළඟට ඇවිල්ලා එහෙම තමයි කතා කරන්නේ. එතකොට ඒකේ ගරුත්වයක් තියෙනවද? සංවරකමක් තියෙනවද? වැදගත්කමක් තියෙනවද? නෑනේ. ඉතින් අද සමාජේ මං කියන්නේ හුඟක් වෙනස් වෙලා දුරස් වෙලා යනවා. ඒසා මේවා තේරුම් බේරුම් අරගෙන ඔවුනෝන්ගේ ගරුත්වය ආරක්ෂා වෙනදීන් වචන කතා ඉගෙන ගන්නවා නම් අන්න 2007 සම්බුද්ධ ජයන්ති වෙනුවෙන් අපේ වචනේ සංවරගත වචනේ මහා බර සම්පන්නයක් පින්වන්නේ. දැන් බුදුහාඳුරන්ගේ බුද්ධ වචනේ අපි දැන් මේ කතා කරන්නේ. දැන් බලන්න බුදුහාඳුරන්ගේ වචනේ කොච්චර බල සම්පන්නද? අදටත් අවුරුදු 2554ක් ගිහිල්ලා දැන් මොකක්ද අද මේ කතාවේ බුද්ධ වචනේ? සත්‍ය වචනේ. ඒ තරම් බල සම්පන්නයි වචනේ. දැන් වචනේ හොඳ පැත්තට කත හැදුවා සෙත් කවි. වචනේ නරක පැත්තට හැරුවොත් මොකද? ඒවට කියන්නේ වස් කවි. ඈ දැන් කට වහ කියලා කියනවා. දැන් ගහක් කොළක් දිහා බලලා පුදුම ඉරිසියාසාවක හිතකින් පුදුම තරම් ගස් දෙක ගස් මේ ගෙඩියක මේක ගෑල්ලගෙන කිව්වොත් පවෙන්දා ගෙටි වැටෙන්න පටන් ගන්නවා. වෙනම දැකලා තියෙනවද? ඒ තමයි කටවහ. මේ කටේ වහ තියෙනවා. කෙනෙක් මරන්න පුළුවන් තරම් භයානක විසක් තියෙනවා මේ. ශ්ලෝකයක් තියෙනවා පින්නතුම එකක් කියන්න. ඒ ශ්ලෝකේ තමයි මුඛ පත්ම ජලාකාරං වාචා චන්දන සීතලං මදු තිස්සති ජීවහාග්වේ හෘදේසු ආලාල. මේක සංස්කෘත ශ්ලෝකයක්. ගැලුවම් මිනිස්යාගේ මූණ හැරි නිලුම් මලක් වගේලු. මුඛ පත්ම ජලාකාරං වාචා චන්දන සීතලං කතා කරන වචන හැටි හඳුන් වගේ සීතලයි. සමහර අය මදු තිස්සේ ජීවහාග්වේ හරියට මීපැණි ටිකක් දිවග තිබ්බම කතාන වචන. මීපැණි වගේ රසයි. නමුත් හෘදයේ පලාලා හදවතේ තියෙන හලාහල විසලු. ඒ වචන කතාල වෙලා තියෙනවද? නෑ. හදවත ලස්සන වෙන්න ඕන, වචන ලස්සන වෙන්න ඕන. එතකොටයි මිනිස්යා ලස්සන. ඒ තමයි බුදුහාර දේශනා කළ වචනේ සංඝ. ඒ අවසන් වශයෙන් තියෙනවා මනසා සංවරෝ සාධ. දැන් මේ හැම දෙයකටම මුල් වෙන්නේ අපේ මනස. හිත. ඒකේ නාම රූප කියලා කියන්නේ. දැන් රූපය කියලා කියන්නේ අපේ ශරීරය. නාම කිව්වේ හිත. හිත තමයි තේරුම් ගන්න බැරි දෙකම දේ. ශරීරය ඇතුලෙන් පාදන මේ හිත. දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයන් ඒ චිත්තං සංයමෙස්සන්ති මොක්කන්ති මාර බන්ධන. දුර ගමන් යන්න පුළුවන්. ශරීරය අසුර කරන පවතින මේ කියන්නා වූ සිත යම්කිසි කෙනෙක් මෙල්ල කරනවා නම් පාලනය කරනවා නම් එයාට පුළුවන්ලු මායාගේ වශයෙන් බේරෙන්න. කෙලෙස් වලින් තුනී වුණොත්. එහෙම නැත්නම් මෙරි මෙරි සංසාරේ අනන්තවත් වාර ගානක් අපට ඇවිදින්න වෙනවා. දැන් හිතෙන් ඇතිවෙන අකුසල් තුනක් ප්‍රධාන වශයෙන්. එකක් තමයි අවිද්‍යාව, අනිත් එක ව්‍යාපාද, අනිත් එක මිච්ඡාදිත්‍ය. හිතේ ඇතිවෙන අකුසල් තුනක්. ඒවෙන් වෙන්වීම තමයි හිතේ සංවරය. ඉතින් අවිද්‍යාව කියලා කියන්නේ පින්නොතේ දැඩි ලෝභය, විෂම ලෝභය, දැන් හැම කෙනාලගම ලෝභය සාමාන්‍යයෙන් තියෙනවා. දැන් සමහර කල්යන තියෙන මේ ලෝභය අසා අසාමාන්‍ය ලෝභයක්. කියන්නේ සීමාවක් නැති ලෝභයක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒකට කියන මොකද්ද? අවිද්‍යාව කියලා. මේ ලෝභකමත් හරියට ගින්දර වගේ. දැන් පින්නතුන් ගිනි කොටවල් දැකලා තියෙනව නේද? දැන් ගිනි කොට කොච්චර දර දැම්මත් ගිනි කොට කියනවා දැන් ඇති ඇති මට තව දර දාන්න එපාලා කියනවාද? මොකද වෙන්නේ? දර දාන්න දාන්න ඒවත් පිච්චි පිච්චි ගිනිගොඩ මහා විශාල ගින්දරක් වෙනවා තොන් ගානක් දර දැම්මත් සේරම ගින්දවල පිච්චෙනවා. ගින් කවදාකවත් ගින්දර කියන්නේ දැම්මට මේ දර ඇති කියලා. ලෝභගාත මහා මූද වගේ. දැන් මහා මූද කියන්නේ මොකද්ද? හැම පැත්තෙම එන වතුර එක්කම වැළඳෙන මහා මූද කියන්නේ. ගඟේ වතුරද, දොලේ වතුරද, ඇලේ වතුරද, ලිඳේ වතුරද, වැහි වතුරද එක්කම ගිහින් වැටෙන්නේ කොහොමද අසංගතේ කොහොමද වැටෙන්නේ? මහමෝදක. දැන් මහමෝද කියනද කවදාකවත් දැන් මට මේ වතුර ඇවිල්ලා තව වතුර එපාල කියනවද? කියන්නේ නැහැ. කොච්චර වතුරාවක් මහමෝද එපා කියන්නේ වගේ ලෝභකමත් එහෙම එකක්. කොච්චර ලැබුණත් ඇතිවීමක් නැහැ. මුළු ලෝකෙම හම්බුණත් ඇති කියලා හිතන්නේ නැහැ පුජ්‍යලයා. තණ්හාව වැඩි. ඒ තමයි ඔය කිව්වේ අවිද්‍යාව කියන්නේ. ව්‍යාපාද කියන්නේ ද්වේෂය. අනුන්ට විපතක් හර්ධයක් වේවාගෙන ව්‍යාපාද ඇඟීම. මෛත්‍රිය කරුණාව නැතිකම. අනිත් එක මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ පිනක් නැහැ, පවක් නැහැ, හොඳක් නැහැ, නරකක් නැහැ, එලොවක් නැහැ, මෙලොවක් නැහැ, ඉන්නකම් හොඳින් ඉමුවේ ඇති. කියන මිත්‍යා දෘෂ්ටි හැඟීම නැවත ඉපදීමක් නැහැ වගේ හැඟීම. මෙන්න මේ වගේ අදහස් වලින් හිත වෙන් කරලා කර්මයේ කර්ම පෙරලි විශ්වාස කරගෙන මෛත්‍රී සම්පන්න චේතනා යුක්තව දැඩි ලෝභයක් නැතුව හිත පාලනය කරන පුරණ ඒ තමයි බුදුහාර දේශනා කළේ මනසා සංවරෝ සාදු මනස අංගුර ගැනීම තාම හොඳයි කියලා. එහෙමනම් ඔය පින්වත් පිරිස අද මම මේ දේශනා කළ ධර්ම කරුණු වලට අනුව තමන්ගේ ශරීරය සංවර කරගෙන වටිනා වචනය සංවර කරගෙන හිත සංවර කරගෙන බෞද්ධ සිරිතට මුල් තැන දීලා ඊටාම ආදර්ශ සම්පන්නව හොඳ ජීවිතයක් ගත කරගන්න අදිස්ථාන කරගන්න ඕන. ඒ ධර්ම දේශනාවෙන් ලැබුණු සියලු පින් තම තමන්ගේ නමින් ඇසීපී පෙරලෝගා ඥාත මිත්‍රාදීන් අනුමෝදන් වේවා. ලෝකේ ශාසනය ආරක්ෂා කරන අල්පේසාගේ මහේසාගේ දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. මේගේ ඥාතීන්ට දෙවියන්ට අපසෑම් වෙනාටමත් සසර දුක් නැති කිරීම ලබන්නා වූ අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසීම පිණිස මේ පින් හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරන්නේ කවුරුත් දෙවියන්ට පින්නන ගාථා කියන්නේ. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ත්වං සදාති ධර්මස්වරණේ ආනිසංස වශයෙන් සෑම කෙනාම ඒකාන්ත වශයෙන්ම යහපතක්ම සිද්ධ වේවා. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ දකුණු තරංගම මයුරපාද පිරිවෙන් මහා විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම සූරී ආචාර්ය පූජපාද වලේගොඩ ගුණසිරි නායක ස්වාමින් වහන්සේ